අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පටන් අරගත්ත අගෝස්තු මාසයේ 3 වෙනිදා හවස වෙනකොට අපේ 76 වෙනි භාවනා වැඩමුළුව නිස්සරණවනේ කරන නිවාසික භාවනා වැඩමුළුව. ඒකෙන් ඒ පටන් ගත්ත ගෑමේ අද අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අපි මේ 1 2 පැය වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් අපි මේ දක්වා කරපු පිළිබඳව තියෙන ගැටලු ප්‍රශ්න මොනවාද තියෙනවා සාකච්ඡා කරන අවස්ථාවක්. ඉතින් පළවෙනි දවසේ නිසා මම පුංචි හඳුන්වා දීමක් කරන්නම්. මේ අනුව අපි බලාපොරොත්තු වෙනවා නැත්නම් මේ වෙනකොට අපි නිසරණවනේ වෙනුවෙන් මේ නේවාසිකව පැමිණිච්ච ඇත්තන්ට සිල් සමාදාන් කිරීම කරලා තියෙන සංග්‍රහයක් විදිහට මූලික උපදේශ පන්තිය නිසරණවනේ ප්‍රතිපත්ති ටික සහ කාලසටහන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම භාවනා කමඨහන් ලැබලා දීලා තියෙනවා. ඉතින් කාට හරි ඒ සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ අහපු කමඨහන් බණ සම්බන්ධව හෝ තමන් රකින්න උපෝසත ඨාංග සීලය සම්බන්ධව හෝ එහෙම නැත්නම් නිසරණ වලින් ඉදිරිපත් කරන ලද මේ නිවාසිකයන්ගේ දිනචරියාව ඇවතුම් පැවතුම් ප්‍රතිපත්ති පිළිබඳව මම ඉල්ලා හිටනවා ඒක පිළිබඳව හිතේ තියාගෙන ඉන්න එපා මේ වෙලාවේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළා අපි භාවනාවට විවෘත මනසක් ඇති කරගනිමු කියලා. ඊට අමතරව භාවනා කරනකොට අර යහප උපදේශ අනුව මේ කාලතරණ කරනකොට Tamanට භාවනා යම් ප්‍රශ්න තියෙනවනම් එහෙම නැත්නම් निराවුල් කරගatiya යුතු තමක් තියෙනවනම් එහෙම නැත්නම් ප්‍රකාශ කළ යුතු තමක් තියෙනවනම් ඒකටත් මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලියලා මේ පෙට්ටියට දාන්න පුළුවන්. ඒතර කවුද ලිව්වේ කියලා අපි දන්නේ ඒකේ නම ලිවීම අත්‍යවශ්‍ය නැහැ. එහෙම නැත්නම් සාකච්ඡාව යන අතර වාරේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කරනකොට ඒ සභාව සඳහා වෙන් කරන ලද මයික් එකක් දීලා තියෙනවා. ඒකට කතා කරන්නයි කියලා ඉල්ලීමක් තියෙනවා. මේ සාකච්ඡාවට සම්බන්ධ නොවෙන නමුත් වාර්තාගත කරාට පස්සේ මේ දේශනා ආහන බොහෝ දෙනා. ඉතින් ඒක නිසා කාට හරි මේ පැය ඇතුළත සාකච්ඡාට සම්බන්ධ වෙන්න ඕන නම් කරුණාකරලා අත උස්සන්න අපි එතකොට මේ මයික් එක දෙනවා. ඒ මයික් එක දැන්න ක්‍රියාවිරහිත කරලා තියෙන්නේ. ඒ බොත්තම දෙසරක් උඩට තල්ලු කරපුවාම මේක ක්‍රියාවත් වෙනවා. ක්‍රියාවත් වෙනකොට තට්ටු කරලා බලන්න එතකොට කාල සද්ද ඇහෙනවා. එතකොට මේ වාගේ හෑන්ඩ් කෝණ එක තියලා තමයි කතා කරන්න ඕනේ. එතකොට මේ සභාවින් ඔක්කොටම ප්‍රශ්න ඇහෙනවා. එතකොට මට පුළුවන් ඒකට අදාළ පිළිතුර අවස්ථානුකූලව ලබා දෙන්න. එතකොට ප්‍රශ්නත් වාර්තාගත වෙනවා, පිළිතුරත් වාර්තාගත වෙනවා. ඊට පස්සේ ඕනම කෙනෙකුට පස්සේ වාර්තාවට අහුම්කන් දීමේ පූර්ණත්වයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කියපු කරුණුලින් පස්සේ තව පුංචි එක කාරණාවක් තියෙනවා. අපි ඉස්සර කරේ අද දවසේ ධර්ම සාකච්ඡාවක් කරනවා. හෙට දවසේ කමඨහං සුද්ධ කිරීමක් කරනවා. කමඨහං සුද්ධ කරන වෙලාවේදී තමන්ගේ භාවනාවට අදාළ මේ කරගෙන යන වැඩවලට අදාළ දේවල් විතරයි කතා කරන්නේ. ධර්ම සාකච්ඡාවේදී නම් Taman ගත කරන ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ දේවල් අපි සමුයක් වශයෙන් භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි යොදා ගන්නවා ධර්ම සාකච්ඡාවක් සඳහා හෙට දවසේ අපි යොදා ගන්නවා කමඨාන් සුද්ධ කිරීමක් සඳහා පිටින් ඉඳලා බලන කෙනෙකුට මේ දෙකේ වෙනසක් තේරෙන්නේ එකමයි. ඔය කමඨාන් සුද්ධ කරන දවසේ තමයි සාමාන්‍ය ප්‍රශ්න ගන්නෑ. ඒවා මේ වගේ දවසට තියා ගන්නවා. අදාළ නැති ප්‍රශ්න පැත්තකට දානවා. කමඨාන් සුද්ධ කරන ලාට සාකච්ඡා කරන්නේ තමයි භාවනා කරලා ඒකෙන් ඇති වෙන ගැටලු පමණයි. අද අපි ඒටදී වෙනස් පුලුල් පතේක යන්නේ සාමාන්‍ය තමන්ගේ ජීවිතයට අදාළ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ධාර්මික ජීවිතයට අදාළ භාවනා ජීවිතයට අදාළ කරුණු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ මම දැනට ඉදිරිපත්ලා තියෙන ලිඛිත ප්‍රශ්න මතින් අපේ සැසිවාරයේ පටන් ගන්න ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. මා පෙරජි මාතෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හඳුරන්නේ. ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම වදින ස්පර්ශවන ස්ථානය දැන ගැනීමට උත්සාහ ගතිමි. ආශ්වාස වායු ධාරාව වඩාත්ම දැනෙන්නේ නාස්කුහරය තුළ ගැඹුරු ස්ථානයකය. ප්‍රාශ්වාස ප්‍රශ්වාස වායු ධාරාව වඩාත්ම දැනෙන්නේ උඩුතල මතය. ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීමේදී ස්ථාන දෙකක් මෙසේ නිරීක්ෂණය කිරීමට සිදුවීම යම් අපහසුතාවයක්සේ දැනේ. සිත එක්තැන් වීමට බාධාවක්සේ දැනේ. නමුත් ආශ්වාස වායු ධාරාවද නාස්කුහරය තුල ස්ථානයක වඩා ප්‍රකටව දැනුණද උඩුතල මහත් යන්තමින් දැනේ. මාකලියුත්තේ කුමක්ද? මේ යාන්තමින් දැනෙන ආශ්වාසය හොඳින් නිරීක්ෂණය කර ප්‍රකට කර ගැනීමට උත්සාහ දැරීමද සාර්ථක ප්‍රතිඵල සඳහා මා කෙරේ අනුකම්පාවෙන් පහදා දුන මැනවි යෝගියෙක්. ආනාපානිය නම් අපි ඉස්සරහින් තියාගන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානේ යෝගාවචරයට සම්බන්ධයට පුළුවන් මුණක් තුනක් තියෙනවා පැතිකඩ තුනක් තියෙනවා එහෙම නැත්නම් ආකාර තුනක් තියෙනවා ඒ තුනෙන් කොයි එකේ තිබ්බත් ලොකු ජයග්‍රහණයක්. භාවනා කරන කෙනාට ආනපාන හිත තියාගෙන පුළුවන් ඒක ලොකුම ජයග්‍රහණයක්. අපි කොළඹට යනවා කොළඹ ගියා වගේ. ඉතින් ඒකෙදී ඕනම පැත්තක් ඒ මුණත් තුනෙන් එකක්, පැතිකඩ තුනෙන් එකක්, ආකාර තුනෙන් එකක් දැන ගැනීම සහ ඒකත් එක්ක කටයුතු කිරීමම භාවනා සාර්ථකත්වයක්. ඒ තුන ආධුනිකයෙකුට ටිකක් බර වැඩි වෙයි. නමුත් විස්තර වශයෙන් මතක තියාගන්න අපි වාඩි වෙලා පරියන්කට ඇවිල්ලා වාඩි වෙලා සමබරව සැහැල්ලුව වාඩි වෙලා ඉන්නකොට ඇතුලේ මේ හුස්ම වැටෙන වැඩපිළිවෙල පණ තියෙන බවට නිින්ද ගිහිල්ලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට ලකුණක් නේ ඇතුලේ පණ තියෙනවා පණ තියෙන හුස්ම තියෙනවා නම් තමයි අනේ හුස්මට හිත යනවනම් එයා දන්නවා මගේ හිත තියෙන්නේ සද්දක අහමින් නෙවෙයි වේදනාව විඳින්මින් නෙවෙයි හිතවිලි විඳින්මින් නෙවෙයි හුස්ම තියෙන කියලා එහෙම නැත්නම් අතීත අනාගතේ නෙවෙයි වෙන තැනක නෙවෙයි වෙන කෙනෙක් එක්ක නෙවෙයි මෙතන දැන් හුස්ම වැටෙනවා කියලා දැනගන්නවා. ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මොකද ඒකත් උඟාක් අමාරුයි කෙනෙකුට. මොකද හිත හිටින්නේ නැහැ. හිත තිබ්බ ගමන් කොහරි දුවනවා. අනේම දුවන්නේ නැතුව මගේ හිත දැන් ආනපාන තියෙනවා. තියෙනවා කියලා දැනගන්නේ පිටනන්නත්තර වෙලා නැහැ කියලා දැනගැනීම. දෙක ඒ හුස්ම වැඩියෙන්ම වැටෙන්නේ පපුවේද උගුරේද නාසය ඇතුලේද නාසික කෙළවරද උඩුතලයේද කියලා වදින තැන දැන ගැනීම අර දැනගත්ත කාරණාවට අමතර අතිරේක වැදගත් තොරතුරක්. මේක දෙක. තුන්වෙනි එක තමයි ආනාපාන ඉන්න බවක් දන්නවා. මේ කියන විදිහට ආශ්වාසය මෙතන ප්‍රශ්වාසය මෙතන කියලා දෙකේ වෙනසක් දැනෙනවා. ඒ අතර වාරේ ආශ්වාස වේලාවේදී මේක ප්‍රශ්වාසයේ නෙවෙයි ආශ්වාසයේමයි කියලා ආශ්වාසයට ආවේනික කරනවා ගැත්තේ. ප්‍රශ්වාසය ලාජි හොඳට දන්නවා ප්‍රේක ප්‍රශ්වාසය ආශ්වාසය නෙවෙයි කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස දන්නවනම් ඒක තුන්වෙනි වොත් ඊටාම් වැදගත් වොත් හුඟක් ධර්මෝජාව සහිතෝත් කරුණ. ඉතින් මේ මේ තුනෙන් කොතන හිටියක් දිනු. ඉතින් ඒකේ තව විස්තර තියෙනවා. මේකේ කියලා තියෙන්නේ හැපෙන තැන අහුවෙනවා ආශ්වාස කරනකොට එක තැනක ප්‍රශ්වාස කරනකොට එක තැන කියලා විස්තර දැනලා තියෙනවා. ඒ නිසා සතුට වෙන කාරණා දෙකක් තියෙනවා. මම ආනාපාන දැනට ඉන්නේ කියලා සතුටු වෙන්න පුළුවන්. දෙක ඒ ඉන්න ආනාපානිය මට ආශ්වාසලාදි මෙතනයි ප්‍රශ්වාසලාදි මෙතනයි කියලා හැපෙන තැන විස්තරයක් දැනෙන. මේක හිත කරදර ගන්න කාරණාවක් නෙවෙයි සතුටු වෙන්න කාරණාවක්. මේකටත් වැඩි විස්තර බලන අසුලුව මේකටත් වැඩි තොරතුරු දක්න අසුලුව මේකටත් වැඩි ආසන්නව මේකට උත්සන්නව මේක බලන්න පුළුවන් නම් ඒකයි අපි කල යුත්තේ මේ ලැබිච්ච තොරතුරු සැක කරන එක නෙවෙයි. ඉතින් ඒක නිසා මේක සතුටුයි. පළවෙනි දවසේම මේ භාවනාවට හිත දාගන්න පුළුවන් වුණා. මේ වගේ විස්තරයක් ලියන්න පුළුවන් වුණා කියන එක පැහැදිලිව පේනවා මේ ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි මීට කලින් භාවනා කරපු කෙනෙක්. මෙහි ඇවිල්ලා ඉස්ලාම සරි භාවනා කරනකොට ඔච්චර ඉස්සරහට යන්න හම්බ වෙන එකට දවස් දෙක තුනක් යනවා. මම මේ කරන්න හදන්නේ ගినాපු පුරුදු වෙලා ආපු කාරණාවට පොඩි අත්තලක් තීලා ඉදිරියට යන්න තල්ලුවක් දෙන එකයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඊතා වේගයෙන් ගමන් කිරීම සතිය පිහිටුවීමට දුෂ්කර බවක් දැනේ. මම සක්මන් කිරීමේ වේගයේ සමානද මෙම සක්මන් කිරීමේ වේගයේ පුද්ගලයානුව වෙනස් වන දෙයක්ද? නැත්නම් ඊතා හෙමින් සක්මන් කිරීම සතිය පිහිටුවීමට වඩා උචිතද? තෙරුවන් සරණයි. මේක ඇත්තටම අර සක්මන් භාවනා පිළිබඳ උපදේශ පන්තියේ පිරිසිදුට අහුම්කන් දීලා නැහැ නැත්නම් ඒකට හිතට වැටිලා නැහැ පරියංකයට ගිහිල්ලා අපි හොඳට පట్టල වාඩි වෙලා සමමිතිකවල සහැල්ලු වාඩි වෙනවා කියන එක තමයි හුඟක් වෙලා වාඩි වෙන්න අත්‍යවශ්‍ය කාරණාවක් මේක අඩලෙට වාඩි වෙලා වේදනාවට වාඩි වෙලා එහෙම ඉන්න කෙනෙකුට ආනපන බලන්නත් බෑ ඉන්න එකේ සැපත් නැහැ. ඒ නිසා පట్టල වාඩි වෙලා ඒකේ සැපසේ ඉන්න පුළුවන් කියන එක සහතික කරගන්නවා. කියන සක්මන් කරනකොට විනාඩි 5ක් විතර යහට මෑට කියලා බලනද තමයිගේ සාමාන්‍ය වේගය මොකද්ද කියලා ඒකට තමයි අපි හිතියව ගන්න. මේක ඉක්මන් කරන්න ගියොත් හෝ වේගය අඩු කරන්න ගියොත් වේගයත් එක්ක හිත පැටලෙනවා. ඒ නිසා ඇඟට දෙන්න ඇඟේ සාමාන්‍ය වේගයට යහට මෑට යන්න. ඒක ඒ විදිහට පැටලුණාට පස්සේ තමයි ආනාපාන බලන කෙනා නාසිකාග්‍රේ හිත යොදනවා වගේ ඇවිදින කෙනා පොළව පොළවේ පය කෙටෙන තැන පොළවේ පය වදින තැන ඒ වැදීමේ අත්දැකීම තමයි බලන්නේ. ඉතින් ඒ වෙනුවට වේගය එහෙම නැත්නම් වෙන අතුරු විචල්්‍ය සාධක කරදරයට ගත්තොත් එයාගේ හිත අර පය වදින වදින පාරේ වතාවේ දැක ගන්න හම් වෙන නිසා සාමාන්‍ය විනාඩි 5ක් විතර යාට මෙයාට යන්න ඇඟට තීන්දුව කරන්න. ඇඟේ සාමාන්‍ය වේගේ ඊට පස්සේ තමයි අවධානය යොමු කරන්නේ ඒ පය පතුල පොළවේ වදින තැනට. ඒ නිසා ඒක හොඳට පැහැදිලිව ඒ මූලික උපදේශ පන්ති දීලා තියෙනවා. ඉතින් ඒක අර පළවෙනි වතාවට අහනකොට එක සැරයක් අහනකොට වැටහෙන්න නොවැටහෙන්න ඉඩ තියෙනවා. ඒකමයි මම නැවත මතක් කරන්නේ. යම් කිසි විදියකට මේ ප්‍රශ්නේ නැවත නැවත මතුවුනොත් චන්දන මහත්තයාගෙන් ඉල්ලීමක් කරන්න දෙවෙනි තුන්වෙනි දවසේ විතර වගේ නැවතත් මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. එතකොට මේ සැකේ දුර වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ කිසියම් විශේෂිත හේතුවක් මත මහා සංඝරත්නය නිවසට වඩම්මවා කරනු ලබන පින්කම් අවස්ථාවකදී උන්වහන්සේලාට පූජා කරන පිරිකර වෙනුවට මුදලින් කිසියම් ප්‍රමාණයක් දෙන ලෙස නායක ස්වාමින් වහන්සේලා විසින් ප්‍රකාශ කරනු ලබයි. එසේ මුදල් පූජා කිරීමෙන් පිරිකර පූජා කිරීම හා සමාන කුසලයක් ලැබේද මේ පැහැදිලි කර දෙන මෙන් කාර්නිකව ඉල්ලා සිටිමි මේක ඇත්තටම ගියන්ට විනිශ්චය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මොකද තමන් ගෞරවයෙන් ආරාධනා කරන සංඝයාගේ නායකයා එහෙම කියනවනම් ඉතින් ගියෝ හිතනවා අපිට වැඩි ඒ ස්වාමීන් වහන්සේට දැනුම තියෙනවා ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන දේ වඩා හොඳයි කියලා නමුත් මුදල් පූජා කිරීම වැද්දෙක් විසින් ඊතල අතන මිනිහට අමුමස් දෙන්න වගේ පහත් වැඩක් භික්ෂුවකට මුදල් පාවිච්චි අවශ්‍ය නැති නැති වෙන්නයි ගිහියන්ගෙන් සිව්පස්සේ ලැබලා දෙන්නේ. ඒ නිසා ඒක දන්නේ නැති භික්ෂුවක් කියනවා නම් ලේසි ක්‍රමේ තමයි මුදල් දෙන එක කියලා ඒක නිකන් වැද්දා අශීලාචාර නිසා නැහැදිච්ච එක නිසා එයා ඊතල හදන කම්මල්කාරයා ගෙදෙට්ට ගිහිල්ලා මස් කාතයක් එල්ලලා එනවා. ඉතින් කම්මල්කාරයා දැනගන්නවා මේ මනුස්සයාට ඊතල ඉතරයි ඕනේ වෙන මොනක්වත් උරෝනේ නැහැ ඊතල හද ඕනකම තමයි මේ මස් කිනක් තිබ්බේ කියලා. අමු මස් පූජා කිරීම තමයි වැද්දාගේ ගතිය. එතකොට ඊතල කාර්යය කරන්න ඊතල ටිකක් හදලා ඒක ඔක්කොම ඉල්ලලා තිනවා. වැද්ද පස්සෙන් දවසෙල ඇරයි යනවා. මොකද වැඩි භාෂාව ඊතල කාර්යයට තේරෙන්නේ නැහැ. ඊතල කාර්යයේ භාෂාව වැද්දට තේරෙන්නේ නැහැ. ඒ වගේ මේ මුදල් පිළිගැන්වීම අමුමස් පූජාවක්. සාමාන්‍ය ශිෂ්ට ලෝකේ අමුමස් දෙන්නේ නැහැ. අමුමස් දෙනවා නම් ඔතල දෙන්නේ නැත්තම් උයලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒකෙදි එහෙම කරන ස්වාමීන් වහන්සේලාට මම මේ කරන ප්‍රකාශයෙන් අපහසුකටපත් වෙනවා නම් නින්දාකටපත් වෙනවා නම් සමාව ඉල්ලනවා. නමුත් මුදල් පරිහරණය කිරීම සහ කාමයේ පරිහරණය කිරීම අතර වෙනසක් නැහැ කියලා ਸਰවඥාන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා ගියැත්තෝ මෙව්වයි සංඥාමණින්ද කියලා පව කර ගන්නත් එපා. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේට ඒව කියන්නේ ඉඩාරින්නත් එපා. Taman සංඝයාට කැමති සිව්පසෙන් යමක් පූජා කරන්නේ හොයලා බලලා එහෙම නැත්නම් ගිහිල්ලා සංඝයාගෙන් අහන්න ඕනේ ස්වාමීන් වහන්සේලාට සිව්පසෙන් යමක් අවශ්‍යද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වොත් අපිට සිව්පසේ නෙවෙයි ඕන කරන්නේ මුදල් කියලා නෑ වුණා වගේ කටයුතු කරන එකයි තියෙන්නේ. ඊට වැඩි කිව්වොත් ඔක්කොක් ඕනේ මට. එහෙම නැත්නම් අරක මේක ඕනේ කිව්වොත් එහෙම ඒක දීමෙන් වෙන අකුසල කර්මයට දෙන්නම වගේ කියන්න ඕනේ. ඒකට සාමාන්‍ය නෑ වුණා වගේ කරපණ ඉඳලා Tamanට ඕනේ පිරිකරක් පූජා කරන එක තමයි හොඳ. ඉතින් ඒක නිසා මේ මේ ප්‍රශ්නදී එක්කෙනෙක්ගේ දෝෂයක් දකින්න බෑ. දෙපැත්තෙම අඩුපාඩුකම් තියෙනවා. නමුත් හදන්න පුළුවන්. ඒක හදන්න පුළුවන්. ඒ හදන්න පුළුවන්කම තියේදී අපි ඒකට මේ ප්‍රශ්න අහන්නේ අපි මේ වගේ වෙලාවට අලුතෙන් ප්‍රශ්නයක් ඇති නොකරගෙන නැත්නම් ප්‍රශ්න ඇති වෙලා කියනවා. ඒකට අලුතෙන් ප්‍රශ්න ඇති නොවන විදිහට සාසනික පිළිවෙත ඉදිරියට යන විදිහට කටයුතු කරන්න. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වූ විගසම කයට සිත නොයා සිතට දැනෙන සිතුවිලි වලටම සිත පීඩයි. බොහෝ සිතුවිලි වල ඇතිවීම වරහන් ඇතුළේ කුමන ආයතනකින් පටන් ගත්තේ ද යන බව හොඳින් වැටහෙයි. මේ ඇතිවන විටම නොව සුළු වේලාවකට පසුයි දැනෙන්නේ. මනසින්ම සිතුවිලි නැවත නැවත ගැටි දිගට යන බවක් තේරෙයි. මෙසේ මුළු පරයන්කයම ගත වී සිත කායට ගැනීමට නම් චේතනාපූර්වකව වීර්ය යොදා අරමුණු කළද එය බොහෝ අපහසු විය. අනුකම්පාවෙන් මේ தත්ත්වය පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි. මේ පරියන්කයට ගිහිල්ලා මේ වගේ පිටිවිලි බහුලකම තියෙනවා නම් බලන්න සක්මණට ගියාමත් සක්මනේ පය ඇවිද්දෝමින් සතිය පින්ව හදනකොටත් හිතවිලි බහුලද කියලා. හිතවිලි බහුල නම් බරපතලයි. ඉඳගත්තර පස්සේ දිගටම හිතවිලි. ඒකට සක්මන් කරනකොටත් දිගටම හිතවිලි නම් බරපතලයි. නමුත් යම් විදියට තමයි තේරෙනවා ඉඳගත්ත තරම් ඉඳගෙන ඉන්නකොට තරම් හිතවිලි සක්මණේදී නැහැ කියලා සක්මන කරන්න පුළුවන් තරම් පැයක් විතර. ගිහිල්ලා ඇවිල්ලා වාඩි වෙලා දැන් බලන්න මම හිතගෙන ඇවිදිනව නෙවෙයි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිතට තමන්ගේ ඉරියව්ව වෙනස අහුවෙනවාද කියලා. ඇවිදිනව නෙවෙයි හිතගෙන නෙවෙයි ඉඳගෙන කියලා. ඒ ඉඳගෙන ඉන්න බවට තමයි හිත දාන්නේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒතකොට හිතවිලි ආවට කමක් නැහැ. ඒ හිතවිලි પરම්පරා යොරච්ච ගමන් තමන් හැකි වේලාවක ඉඳ ලතලද අවස්ථාවේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියනට හිතව දාන්න පුළුවන් නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේකට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පහසු වෙන්න වෙන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබර වෙන්න වෙන්න තමයි තේරෙයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන එක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් හිතවිලි කියන එක හීනයක්. එනිසා ප්‍රත්‍යක්ෂ කළ හැක්කේ අතගාලා බලන්න පුළුවන් දෙයි හිත පිටවීම තමයි ਸਰවචනාංශගේ උපක්‍රමය. ඒ විනෝඩ හිත ලෑස්ති වෙනවා අතීතයේ හිතනද අනාගතයේ හිතනද විචි නැති දෙයක් හිතනද අනුන් ගැන හිතනද ඒක ඒක මේ මායා ලෝකයක්. ඒක හීන ලෝකයක්. ඉඳගෙන ඉන්න කය ප්‍රත්‍යක්ෂ කරනවට වඩා. නමුත් ඒක වළක්වන්න බෑ. හුඟක් බැහි වුණාම නමුත් භාවනා පටන් අරගන්නේ කායानुපස්සනාවයි. ඒ නිසා හිතවිලි යන තාක්කල් යන්න දෙන්න. ගියාට පස්සේ හරි බලන්න මුළු පැයක් ඉඳලා එක චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන ඉන්නවා කියන තැනට යන්න බැන්නම් මං කියනවා එක්ක ඔළුවේ නරක් වෙලා නැත්තම් කය ලෙඩක් කියලා. පැයක් වාඩි වෙනකොට එකම චිත්තක්ෂණයක්වත් Tamanට ගන්න බැරි නම් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකට භයානක ලෙඩක්. එක්ක කායික එක්ක මානසික. ඒක නිසා එක චිත්තක්ෂණයක් ගන්න පුළුවන් නම් පැයටම දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ඒක පටන් ගන්නවා. අනිත් දවසේ තවසම උත්සාහ කරලා ගන්න තියෙන චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් මම මෙතන ඉන්නවා. ඒකෙන් බලන්න පුළුවන් දැන් භාවනා දියුණුවයි. ඒ තාම හිතවිලි කෝටි ගණක් යනවා. නමුත් Taman බලනවා මට අඩු ගන්න ප්‍රත්‍යක්ෂ කළ හැකි වර්තමානයේ චිත්තක්ෂණ දෙක තුනක් තියන්න පුළුවන් කියලා. ඒකෙන් තමයි අභිවෘද්ධිය ඉදිරි ගමන වැටෙන්නේ. එතකොට තමයි තේරෙනවා ඊටත් වැඩි වෙලාවක් සක්මන් කරනකොට පවත්වන්න පුළුවන් කියලා. එතන සක්මන්ට වැඩි වෙලාවක් පරියන්කේ පවත්වන්න පුළුවන් කියලා දෙකෙන් කොයි එකකින් හරි ගැම්ම ගන්නවා නම් ඒ කයේ හිත පවත්වන චිත්තක්ෂණ ගන්න වැඩි කිරීමට කුමක් කළ යුතුද ඒක කරන්න. එතකොට ඒක වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම හිතවිලි වේදනා සද්ද පිළිබඳ යන හිත ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා හිතට ප්‍රියමනාප තාලයට වාඩි වෙන්න. සුවේලම නිදට වාඩි වෙන්න. වාඩිලා ඒ සුවේ හිත පවත්වන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මීට පෙර ස්වාමින් වහන්සේගෙන් උපදෙස්ගත් අවුරුදු 11ක පමණ පිරිමි ළමයෙකු ගැනයි ලියන්නේ. දැන් ඔහු ගොඩක් හොඳයි. දැන් ඔහු මල් පූජා කර භාවනා කරන විට පාවෙනවා වගේ දැනෙනවලු. කැරකෙනවා වගේ දැනෙනවලු. නමුත් පාසලේදී ළමයෙක් කීවාලු භාවනා කරන විට ආත්මය ඉහළ යනවා කියා. ඒකට බය නිසා නියම තොරතුරු කියන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ. හීනෙන් බය වෙන දේ පේනවා කියයි. ආත්මය වෙන්න ඕන බවත් මමත් භාවනා කරන නිසා ඔහුට එය පිළිගත් පිළිගත්තත් හරි විදියට තොරතුරු කියන්නේ නැහැ. බයට භාවනා හරියට කරන්නේත් නැහැ. ස්වාමින් වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. කුචි ළමයාත් එක්කයි කතා කරන්න ඕනේ. මේ කතා කරන එකට නාඩි බල්ල එයාගේ නාඩි අහුවෙන්නේ නැහැ මට. මොකද එයාට වෙද මාත්‍ය ළඟට ගෑණියාට ගන්න ගියාම වෙද මාත්‍ය ගෑණි අල්ලනට කැමති නැහැ. ඉතින් කියනවා එහෙම නාටි බලන්න බෑ අපේ නෝන අල්ලන්න බෑ ඊට පස්සේ හිතමන් තියෙනවා උඹ නෝනගේ අත අල්ලපන් මං උඹේ අත අල්ලගෙන නාටි බලන්නම් කියනවා ඒ වගේ එහෙම නාටි අහුවෙන්නේ නැහැ ඒ නිසා ඒ දරුවා එක පුළුවන් වෙලාවක එන්න මට ඇත්ත වෙලා තියෙනවට නෙමෙයි මම මේ කියන්නේ ඉතින් එහෙම නැතුව මේ ළමයා කියන්නේ නැති එකත් දැන් මේ කියන කෙනත් එක්ක දරුවා sannivedanaya කරන්නේ නැත්නම් මම මම තවත් පුරුකක් කරා කොහොම sannivedanaya කරන්නේ ඒ නිසා මේ වැඩේ වයස සීමාවක් නැහැ. කරන මිනිහත් එක විතරයි ගනුදෙනුව තියෙන්නේ. අනිත් හැම පින්කමටම අදාළ කට්ටිය ඉන්නවා. මේ පින්කමට තමන් විතරයි. ඒ කාවවත් වෙනියෙන් අපිට භාවනා කරන්නත් බෑ. කාගවත් භාවනා කරපිනක් අපිට ගන්නත් බෑ. ඒ නිසා මේ දේ තමන්ම කරන්න ඕනේ. ඒ නිසා අපි කෙලිම නඩුව කතා කරන්න ඕනේ අදාළ කෙනත් එක්ක. වෙන කෙනෙකුට කොහොමඩක්වත් මේක sannivedana වෙන්නේ නැහැ. ඒ තරම සංකීර්ණ අපේ හිත ඒ තරම චපලයි අපේ හිතේ තරම් ෂටයි අපේ හිතේ තරම් මායාවි. නමුත් හරියට කෙලින් කතා කරලා වැඩ කරනවා නම් පළවෙනි වතාවට ළමයි භාවනාවට පිළිබුණා වගේ පොඩි උත්සාහයක් ගන්න පුළුවන්. නමුත් මේ කෙනෙක් හරහා මේ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා තොරතුරු දුන්නාට බොහොම ස්තුතියි. මැදිහත් වෙන්න අවස්ථාවක් ලබා ගන්න ඒ දරුවත් එක්කම කතා කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් සිත සමාධිගත වූ පසුව එම සමාධියෙන්ම දිගටම සිටිය යුතුයද? ඉදිරියට කළ යුතු දේ පහදා දෙන මෙන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඒ සමාධියට ආවට පස්සේ පිටිම කෙනෙක් නම් ඒකේ පාණන් අරකො ටිකක් බොන්න. සතෙක් මරන්න. එතකොට ඔන්න ආයෙ ගෙදර ගියා වගේ දැනේ. ගෑනු කෙනෙකුට නම් කයි වාරු ගන්න පුළුවන්. මොනවා හරි කරලා සමාධිය කඩා ගන්න බෑන්න මට කියලා දෙන්න බෑ ඒක. ඕනේ නම් මම මේ නිකන් හිතේ කියන්නේ. අපි මේ භාවනා කරන්නේ මොකටද? සමාධිය ආවට පස්සේ ඒක කරදරයක් කරන ඒකත් ප්‍රශ්න කරනවා නම් මට තේරෙන්නේ නැහැ මේ කොහේ යන්න යන ගමනක්ද මේ කතා කරන්නේ කියලා. ආනාපාන සතිය කරන භාවනාව සමාධිය ආවට පස්සේ දැන් මොකද කරන්න කියලා. ඒ තරම්ම මේ මූලිකව මේ කොහෙද යන්නේ එතෙන්ද යන්න දුන තැන මං ගියාට පස්සේ දැන් මොකද කරන්න කියලා. අඩුගානේ ඒක පිළිබඳව අගයක් ආඩම්බරයක් ඒකට සමාදන් වීමක් ඒක තව බහුල කරන්න ඕනේ කියන එක වැටහෙන්නේ නැත්නම් ඒක නිකන් හරකෙක් වතුර ළඟට අරගෙන ගියාට පස්සේ හරකා බොන්නේ නැත්තම් මොනව කරන්නේ? ඒ නිසා මේ ප්‍රශ්න අහනකොට Tamanගෙම මේ ප්‍රශ්නේ අහගන්න. ඇයි මෙතෙන්ද ආවේ? ඇයි ආනපන එකලේ? ඉතින් කරලා හරි ගියාට පස්සේ ප්‍රශ්නයක්ද මතුවේන්නේ නැත්නම් ඒකෙන් උත්තරයක්ද හම්බ වෙන්නේ. හම්බ වෙනවා නම් ඒක දිගට කරගෙන යන්න. කරගෙන යනකොට භාවනාව ඉදිරියට මෙහෙවෙයි. අවත් මේ වගේ සැක කරගෙන කරනවා නම් කිසිම ගමනක් යන්න හම්බ වෙන්නේ ලැබෙන ලැබෙන හැම එකක්ම හැම තොරතුරක්ම හැම අත්දැකීමක් කරදරයක් කරගන්න. මේ තමයි අපේ හිතේ හැටි. සමහරට සාකච්ඡා කරපුවාම මෙවුවා සමහර විටක සමහර ප්‍රශ්න දුරවන් වෙනවා. ඒ දුරවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන නිසා යම් විදියකට හිත සමාධි වෙනවා නම් ඒකට උදව් කරන්න ඒක දිගාකල් ගොඩක්කල් පවත් ගන්න කටයුතු කරන්න කියන එක තමයි පොදු උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. තදින් භාවනාවට සමවැදී සිටන විට එකට තබාගත් දෙයත් ශරීරයට නොදැනී ගියා. එසේ වන්නේ ඇයිදයි පහදා දෙන මෙන් ඉතා ගෞරවනීය ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මට කියන්න පුළුවන් භාවනා කරනකොට ගොඩාක් දේවල් මතුවෙනවා. හැම දෙයක්ම කරන්නේ ආනාපානෙන් හිත කඩන්න හදනවා. ඉතින් යෝගාවචරය ආනාපානෙන් හිත කඩාගෙන මේ ඇයි පෙනෙන්න පටන් ගත්තේයි නොපෙනෙන්න පටන් ගත්තේයි කහ පාට පෙනෙන්නේ නිල් පාට පෙනෙන්නේ කියලා ප්‍රශ්න කරන එක මම හිතනවා හැම ධර්ම සාකච්ඡාවකම මේ 180ක් ප්‍රශ්නයි. පොදුවේ මට කියත හැකි ඔය හැම දෙයකින්ම කරන්නේ අර ආනාපාන තිබුණ හිත කඩන්න හදන. නිසා ඒ උගුල් වලට, ඒ කෙලෙස් වලට, ඒ මාර් බලවේග වලට අහු වෙන්නේ නැතුව අත පේනකොට ආනාපානෙ කොහොමද, නොපේනකොට ආනාපානෙ කොහොමද කියලා මේ අල්ලපන ලස්සේ හැකිතාක් මූල කර්මස්ථානට හිත දානවනම් මම පොදුවේ මතක් කරන්න. ඊට පස්සෙත් මේ වගේ ප්‍රශ්නේ විවිධ පැත්තෙන් මතුවේ. මතුවෙන හැම වෙලාවෙම මතක් කරලා දෙන්න. මොනවා පෙනුනත් මොනවා දැනුණත් මොනවා හැඟුණත් ඒකෙන් ආනපනේ කඩාගත්තොත් පරාදයි. මොනවා දැනුණත් මොනවා හැඟුණත් ඒචීදී ආනපනෙත් එක පටන් ගත්ත මුල් ගිවිසුම දිගට පවත්වනවා නම් දක්ෂයි. ඒක දිගටම අභියෝගයක් වෙයි. ඉස්සරහට විවිධාකාර දේවල් පෙනෙන්න දැනෙන්න පටන් ගන්නවා. ඒව පිළිබඳව කතා කරන හැම වෙලාවකම මූල කර්මත්තාන්ට නිගරු වීමක් වෙනවා. මේසේව කතා කරන ගමන් බලන්න ඉස්සරහින් තියාගත් ආනපනෙත් එක්ක ඇසුර දිගට පවත්වන නම් අපි දිනුවා. ඒක කැඩෙන්න කඩන්න තමයි විවිධ දේවල් පෙන්වන්නේ හැම එකකදීම තමන්ම තමන්ගේ කමටහන සූත්‍ර කරගන්නයි මම මෙහෙම කතා කරන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී ඔසවනවා යවනවා තබනවා යනුවෙන් සක්මනේ යෙදෙද්දී සතිය මාහට හොඳින් පිහිටුවයි. නමුත් සමහර අවස්ථාවලදී මේ කල යුතු නැතයි කියාද නිකම් සක්මන් කිරීම පමණක් ඇති කියාද කියනවා. ස්වාමින් වහන්සේ මේ ගැන ඔබ වහන්සේගේ අදහස කියා දෙන්න. ස්තුතියි. ඒ කියන්නේ මෙනේ කරමින් ගියත් මෙනේ නොකරමින් ගියත් අපිට අවශ්‍ය කරන්නේ සතිය දිනු කරන එකයි. ඒ නිසා දෙකම කරලා බලන්න. යම් වෙලාවක මෙනේ නොකරමින් යනකොට ආය සතිය කැඩුනොත් පැකිලිමකින් දොර ආය මෙනේ කිරෙන් පටන් ගන්නවා. නමුත් යම් වෙලාවක මෙනේ කරමින් යද්දී මෙනේ නොකරම සතිය පවත්වන්න පුළුවන් ඕනයි කියලා හිතනවනම් නිකුරුවට කමක් නැහැ. ඒක දඬුවට අල්ලන්න ඇවිදින බබා ඉඳලා හිටලා දඬුවට නැතුව කෙලින් ඇවිදිනවා. කෙලින් ඇවිදලා වැටුනොත් ආයෙ දඬුවට අල්ලනවා. නැත්තම් බයිසිකල් එක පදින මිනිහා අද්දකින්ම අල්ලගෙන පදින්නේ සමහරට ඒක අතක් අතහැරලා පදින්න පුළුවන්. හැබැයි ඒ අත හිස්ස තියාගන්න ඕනේ හදිසියක් වුණොත් අල්ලන්න. තමයි අත් දෙකම අතහැරලා බයිසිකලේ පදින්න පුළුවන්. හොඳටම දන්න කෙනා අත් දෙකම අතහැරලා අත් දෙකේ බඩු ගෙනියන ගමන් බයිසිකල් එක ඇඟෙන් පාලනය කරගෙන යන්නත් පුළුවන්. ඒකට එන්නේ ටික ටික අතහැරලා කරනවා ටික ටික අල්ලලා කරනවා. එහෙම එහෙම කරලා මේ සමබර භාවය කියන එක අමුතුම දෙයක් අඟ තේරුම් ගන්න ඕනේ. ඒ වගේ සතිය පවත්වෙනවනම් සතිය දිගට යනවනම් අඛණ්ඩව මෙනේ කරත් එකයි නැතත් එකයි. ගරු ස්වාමින් වහන්සේ මාර්ගසිත සහ ඵලසිත යනුවෙන් යනු කුමක්දයි පහදා දෙන්න. තිරුවන් සරණයි. මෙහෙම කරගෙන යන් එකක් තේරුනොත් ඒ තේරිච්ච එක මට කියලා දුන්නොත් ඒකට සාපේක්ෂව අනිත් එක කියතයි. ඒක නිසා අද ඉස්සල්ලාම් පටන් ගන්න දවසේ කෙලවරින් අල්ලන්න ගත්තොත් සාකච්ඡාව නොමග යනවා. මේක සාමාන්‍යයෙන් දතයුතු කරුණු තමයි. නමුත් භාවනා මධ්‍යස්ථානදී අපි ඔව්ව එච්චර සාකච්ඡාවට ගන්න. අපි කියන්නේ කී කිව්ව ආනාපානෙ තේරෙනවද? ආනාපාන හරහා කරන සතිය තේරෙනවා නම් එහෙනම් ඕක තේරෙයි. මේ මූලික කරුණු තේරුම් ගන්න නැතුව කොණෙන් අල්ලන්න හැදුවොත් මේ අර මූලික කරුණු පිළිබඳ ලොකු පටලැවිලි. ලොකු සංකරතා ඇති වෙලා සබාවම මුළු සාකච්ඡාවම කලාවදිනවා. එimhe කලාවැදිනොත් ඒක මගේ වැරද්දක්. ඒ නිසා මම කියනවා කරුණා කරලා මේ සතිය කියන එක තේරුම් ගත්තද? ආහනාපානට පීඨන සතිය පිටබඳව තේරුණාද? සක්මන් කරනකොට සතිය තේරුණාද කියලා තේරෙනව නම් මේක නුබෝ කලකින් තේරුම් ගන්න පුළුවන්. ඒකවත් තේරුම් ගන්න නැතුව මේවා කතා කරනවා කියලා කියන්නේ පිළිසම කැලේ ගෙනියන්න කරන කතාවක්. පිරිසමයි ලන්දක ඇදගෙන යන්න හදනවා. ඒකට මම ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා ඒ කියපු එකන මූලික උපදේශ පන්තිය තේරුණාද ඒ විදිහට කටයුතු කරනවාද කියන එක සභාගත කරන්න කැමති නම් ඒක සාකච්ඡාට හොඳ කාරණාවක් වෙයි. එහෙම අහනවා නම් මූල කාරණා කියලා මම මේ ප්‍රශ්නට උත්තර දෙනවා. එහෙම නැතුව එහා කෙළවරෙන් අල්ලන්න හදනවා නම් ඒ ප්‍රශ්නේ ඉතින් නොකිය බැහැර කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් කෙරෙහි සතිය පිහිටුවීමේදී ආශ්වාස ප්‍රශ්වාස දෙක එකිනෙකට වෙන්කර හඳුනාගත යුතු බව දේශනාවේ කියා තිබුණා. එසේ වෙන්කර හඳුනාගන්නේ කෙසේද? පැහැදිලි කර දෙන මේ නිතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. මම අර මුලින්ම කියපු විදිහට ආනාපාන කරුණු තුනක් තියෙනවා. තමන් දන්නවනම් දැන් ඉන්නේ ආනාපානේ කියලා. තමන් දන්නවනම් දැන් මෙතනයි ආනාපානේ වදින්නේ කියලා. ඒ දෙක තේරුණාට පස්සේ අනිවාර්යයෙන්ම හොඳ පිරිසිදුක බලනකොට මේ ගේට්ටුවක ඉන්න මුරකාරයාට වාහනයක් ඇතුළේ ඉඳලා පිටේ ඉඳලා ඇතුළට යන එකක්ද ඇතුළේ ඉඳලා පිටට යන එකක්ද කියලා එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාවල්කාරයා ඉන්නේ ගේට්ටුවේ නම් එයා බලන ඉන්නේ ගේට්ටුව නම් පිටේ ඉඳලා එකක් වාහනයක් ඇතුළට යනවද? ඇතුළේ සිට වාහනයක් පිටට යනවද කියලා සුපර්වයිසර් කිව්වොත් මේ ඇතුළේ වාහන මේ ඉරේලියාපන් පිට වෙන මේ මේ කොටුවේ ලියාපන් කිව්වොත් ගේට්ටුවේ එක්කනට වැරදීද මේ ඇතුළු වෙන එකේ ඉස්සර පිට වෙන කොටුවේ කියන්නේ අන්නේ වගේ Taman ගේට්ටුවේ නම් ඉන්නේ බලාන ඉන්නේ කාවල් කාමරේ නම් ඉන්නේ බලාන ඉන්නේ ගේට්ටුවේ නම් පිටින් ඉඳ ඇතුළට යන එකත් ඇතුළ පිටින් එකත් තේරෙයි. ඒ නිසා ඉස්සලාම වගේ බලාගන්න හිත සතියේ පිහිටලාද තමන්ගේ හිත අරමුණේ හැපෙන තැන තියෙනවා නම් මේ තුන්වෙනි කාරණාව දෙක අතර වෙනස නොබෝ කලකින් වැටහෙයි. අර මේ සාකච්ඡා විදිහට යෑම සඳහා මගෙන් ඉල්ලීමක් තියෙනවා. දැනට Tamanට විශ්වාසයක් තියෙනවද හිත ආනපාන තියෙනවයි කියලා? දැනට Tamanට විශ්වාසයක් තියෙනවද ආනපාන යනකොට මෙන්න මෙතනයි හුස්ම පාර වදින්නේ කියලා? උලම් පොද වදින්නේ කියලා? අන්න ඒ දෙක සභාගත කරන්න කැමති නම් විස්තර දෙන්න කැමති නම් මට ඒ හරහා කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ දේ වෙන්න ඉඩ තියෙනවා ආශාස් ප්‍රසාද දෙක වෙන් කළ හඳුනා ගැනීම සඳහා. අන්න ඒක මූලික කාර්ය දෙන්නේ නැතුව මට අමාරුයි මේ මේකට උත්තර දෙන්න. කවුරු ඇත්තටම අවශ්‍ය නම් ඒ මං මේ අහන ප්‍රශ්නට උත්තරේ කරුණා කරලා සභාගත කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර ආනාපාන සති භාවනාවෙන් තරමක සිත සමාහිත වීමක් තිබුණද ඇති වූ පෞද්ගලික හේතුවක් නිසා දැන් භාවනාවේදී බොහෝ සිතුවිලි එමින්ද ආනාපාන සතිය කෙරෙමින්ද මාරුවෙන් මාරුවට මේ අවධානය යොමු වේ. මෙත් සිතින් භාවනාව සංවර්ධනය කර ගැනීමට උපදෙස් දෙන සේක්වා. පරාණකට කියන හුස්ම රැල්ල හොඳින් දැනේ අවධානය සරින් සරයට වෙනතට යයි. ඔය මේ වගේ අපේ අතුරු ආන්තර සිද්ධ වෙනවා කාටත් ලේද දුක් වෙනවා අතුරු ආන්තර සිද්ධ වෙනවා ඒ වෙනකොට හිත විසිරියෑම වෙනවා. නමුත් අපි නිතර නිතර හිත පිට යාම අතුරු ආන්තරා වීම කතා කරන්න ගත්තොත් හිත තව තව ඔද්දල් වෙනවා. දැන් කල්පනා කරන්න ඕනේ මේ වගේ අතුරු ආන්තරා තියේදී ඔද්දල් වෙලා තියේදී තාම ආනාපානෙ මට පේනවනේ. මේක මම කලින් භාවනා කරපු නිසා මට ලැබිච්ච ආනිසංශයක් නේ කියලා කරදර තියේද්දිත් මට ආනාපානෙ කරන්න පුළුවන් ය කියන හැකි සංඥාවෙන් බලන මනුස්සයට භාවනා දියුණු වෙනවා. මම එක සැරයක් කරපු ආනපන දැන් පේන්නේ නැහනේ අතුරු ආන්තර හිත උනානේ කියලා චරිචුරු ගන්න මනුස්සයර භාවනා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ හොඳ පැත්ත ගැන කතා කරන්නේ නරක පැත්ත කතා කරනවා කියන්නේම නරකට පොහොර දෙමිලා. නරක පැත්ත කතා කරනවා කියලා කියන්නේම නරකට එන්න කියන එකක්. ආරාධනා කිරීමක් අපේ භාෂා ස්වරූපේ තියෙන්නම වැරදි ගැන කතා කරගෙන ඉන්නවා මිසක් කවදාකවත් හරියන එක ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා අනුග්‍රහ කරන්න ඇත්තට අනුග්‍රහ කරන්න සත්‍යයට අනුග්‍රහ කරන්න භාවනාවට වරදින පරදින දේවල් ගැන කතා කරනවා කියලා කියන්නේ සම්පප්පලාප වෙනවා. භාවනාට කරන ගිනි වතුරක් කිරිලක් වෙනවා, උණු වතුරක් කිරිලක් වෙනවා හරියන්නේ නැහැ. ඒ නිසා මේ අන්තිමට লীලා තියෙන වාක්‍ය විතරක් කියවන බොහොම හොඳයි. මට ආනපනෙ හිත හිටිනවා. මේ කරදරංකම් කඩලු තියේදී වරින් වර හිත පිට යනවා. ආයෙම නම් කියන්න තියෙන්නේ ඒ හිතන හිතින ගැන විතර කල්පනා කරන්ඩ කොහොම හරි දැන් හිත පිට ගියාට එන්න දන්නවනේ අන්න ඒක වැඩිවීම සඳහා පිට ගිය හිත නැවත ආනාපානට පැමිණීම සඳහා කුමක් කටයුතුද ඒ දේ කරන්නේ. නමුත් අර චෝදනා ස්වරූපයෙන් ඉස්සරහට ගියොත් ඒක භාවනාවට කරන අනුග්‍රහයක් නෙවෙයි. ඒක භාවනාවට කරන කොඩි විනයක් වෙනවා. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මේ ලියන මා මීට පෙර ආත්ව මෙම සෙනසුනට පැමිණ භාවනා වැඩසටහනකට වරාණතුති දින 15ක් සහභාගී වී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව වඩන අයුරු පිළිබඳව ඉතා සාර්ථක පුහුණුවක් ලැබෙමි. ගෙදර ගොස් ටික දිනක් යනතුරුද ඊට සාර්ථක අන්දමින් ආනාපාන සතිය තුළ සිත කර ගැනීමට හැකි විය. එහෙත් දැන් මට නොකඩවා සෑම දිනකම සාර්ථකව භාවනා කිරීමට නොහැකි වී ඇත. එක් දිනක් ආනාපාන සතිය තුළ සිත විසිරියා නොදී පවත්වා ගත්තද පසු දින කිහිපයක් සාර්ථක අන්දමින් භාවනා කිරීමට නොහැකි වෙයි. මෙසේ වීමට හේතුව කරුණාවෙන් පහදා දෙන් පහදා දී නොකඩවා සාර්ථක ලෙස භාවනාව වඩන අයුරු පහදා දෙන්න. මේ ශරීරය ආවම යන්න එපා. දැන් හොඳටම දන්නවා මෙතන ආපුවම හරියනවා. ගෙදර ගියාම කක්ක වෙනවා අයියා. ඉතින් ආයෙත් ගෙදර යන්නේ නැතුව ඊට පස්සේ ඉවරනේ. ඒක නිකන් මේ ABC වගේ. හොඳටම ප්‍රසිද්ධ කාරණා මම මේ කියන්නේ. මොහොතට ගියාම මාළු හම්බ වෙනවා. ගොඩට ගියාම අහුවෙන්නේ නැහැ. ඉතින් මාළු නම් ඕන කරන්නේ මොහොතට ඵලයක්. ඒ නිසා අපේ යුතුයකම අපි කරලා තියෙනවා. නිසනවනේ අපිට කරන්න තියෙන යුතුයකම කරලා තියෙනවා. මේ වගේ උඹලා කොච්චර ගෙවල් දොර ඉඳගෙන දාබදරුවන් රකිමින් පව් කරමින් අනාගන කක්ක කරන හිටියත් බුදුහාමට ඌව ගණන් ගන්නෑ. මේ આવොත් හදත හැකි. ඉතින් හදාගෙන වෙලා යනවනම් ආය හොතෝ තමයි දානවනම් ඉතින් මම මොනවද කරන්නේ? මං ඒකයි මේ සිවුරක් පුරවගත්තේ. මං ඒකයි මේ ඉස බෑවි. ඔක හොඳට ඕම දන්නවා. ඉතින් ඒ චේති ආපහු යන්නේකට බූවල්ලෙන් ගැහුවට හිත දිනාලා මෙච්චර ලස්සන මේ සංසාරේ මෙච්චරක් තීදි තනක් තීදි කරගෙන යන්න තියෙද්දි ආපහු යන මිනිහට කටු සැමිටියෙන් තලන්න ඕන. බූවල්ලෙන් ගහන්න ඕන. අනේ මේ ප්‍රශ්න වලට තරහ නෙමෙයි මම මේ කතා කරන්නේ නිකන් විහිළුවට කතා කරන්නේ. මේ තරම් පැහැදිලිවට සුද්ධ කළ දුන්නාට පස්සේ ආයෙ ගෙදර ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා ආයෙත් අර කක්ක ගැන කතා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ යුවර් මේකට පස්සෙත් ගෙදර ගිහිල්ලා ආයෙත් ඔය කක්කවම කන. මම මොකද කරන්නේ? ඒත් ප්‍රශ්නයක් නැහැ. ආයෙසරයක් එන්නේ. ආයෙසරයක් කියන්නේ. කරනකොට තේරෙයි කරන්න කරන්න මේ වැඩේ ජීවිතේ පරිංවර හරි මේ වගේ තැනකට එනවයි කියලා කියන්නේ එසේ මෙසේ පිනක් නෙවෙයිනේ. ඒක හතර සැරයක් කරනකොට මේ ප්‍රශ්නෙට උත්තරේ තමන්ම වෙන කෙනෙකුට දෙන්න පුළුවන් තැනට යයි. මේ දෙවෙනි සැරේ නම් ඇවිල්ලා තියෙන්නේ. මේ සැරේ ගියාට පස්සෙත් අර මතකයේම නැවත ගන්න බලන්න. ටික කාලෙකින් ආයෝක අනා ගන්න. අනාගාමි වෙන්නේ නමුත් වෙන්නේ අනාගන්න එක. ඒ චීති තාපව වෙන එකට වඳින්න ඕන. ඒ චීති තාපව ගිහිල්ලා කක්ක ගන්න එකට කටු සැමිටියෙන් තලන්න ඕන. බූවල්ලෙන් තලන්න ඕන. ආයෙසරක් තලුවොත් එන්නේ නැහැ ඒක නිසා හොඳ නැහැ. ආයෙත් ගෙන්නන්න ඕනේ. තෝම ඕතෝද මඩේ තම තම තමයි මේ ලේසි නෑ. මේ ගී ගියක් ගෙන ගියක් අතාරිනවයි කියන්නේ. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි දුකට කැමැති. අපි කෙලෙසයට කැමැති. අපි අර කෙලෙසෙන තැනට කැමැති මෙහෙට වැඩියි. මෙහෙට කැමති නම් මේ ඉන්න බෑ. ආපු වෙලාවෙ ඉඳලා ගණන් කරන්න ඊය රැට කෑවෙත් නෑ අද රැට කණ්ඩත් නෑ හෙටත් නෑ ගෙදර ගිහලා කන්නේ කවද්ද ඕක තමයි කල්පනා ඉතින් කිසිලා කාපු ගමන් ඔන්න කෙලෙස් ඔන්න අනාගත ඊට පස්සේ ඒක අනේ ස්වාමීන් වහන්සේ බලන්නකෝ ගෙදර ගියාම මේ කක්කා මේ ඉන්නකම් කතා කරන්නේ ප්‍රවෘත්ති අහන්න හම්බුනේ පත්‍ර බලන්න හම්බුනේ රැට කන්න හම්බුනේ රැට බුදියන්න හම්බුනේ ඉතින් ගණන් කර කර ඉන්නේ භාවනා ගන්න නෙවෙයි බත් වේල මිස් වෙච්ච දවස් ගන්න. පතර කීයක් අලව ගන්න බැරි වුණාද කියන එක. හැබැයි එතකොට මේ කෙලෙස් නැති නිසා හිත පිරිසිදු වීමක් වෙනවා. හැබැයි ආප දුවන ගෙදර කියලා අර තේරමත් එරියස් එක්ක රැයට දෙවේලක් විතර කාලා බුදිය. පතර ටික ඔක්කොම බලනවා. ඒකෙලිලා කියනවා හරි වැඩේ නෙමෙයි හිත කෙලෙසිලා කියලා. ඕන ඕක නිසා තමයි බුදුහාමුදුරුවෝ භාගයට hina වෙලා බලහිනකොට ගියා. අඩ අඩ hinaවෙන් බලාන ඉන්නේ මෙහෙමත් අමන જાතියක් මෙච්චර අවුරුදු 2600 කට පස්සේ සාසනයකින් ලස්සන මේක පෙන්ලා උඹට උනා සුද්ධ වෙන්න පුළුවන් කියලා බණක් කියද්දී ඌවමනාවෙන් විහිං ආපහු ගෙදර යන මේක තමයි කර්මය කියන්නේ මේකට කියන්නේ කඹරනවා කිය. මේකට කියන්නේ මේ මැටි වාගෙන ගොන්නු මැටි වලේ කඹරනවායි කියලා. බර අදින ගොන්නු ඇදපන් වෛරෝ පරභාගය කියලා අදින්නේ. ඉතින් බොහොම සන්තෝෂයෙන් තමයි විය ගහ කරේ තියාගන්නේ. ඒ නිසා මේ සාමාන්‍ය බුද්ධිය යොදන්න ආයෙත් හොදන්න ආයෙත් කක්ක කරන්න ආයෙත් හොදන්න ආයෙ ටික කාලයක් කරනකොට ඒතියෙද්දිත් වෙනසක් වෙයි කියලා මට කියන්න පුළුවන්. වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා කරන විට මම වේදනාවන් දැනෙද්දී එය මම නොවේ මගේ නොවේ මේ ශරීරයද මගේ නොවේ යයි මෙනෙහි කරමි. භාවනාවට වාඩි නොවි එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන විටද එය පැකිලීමක් අපාය පැකිලීමක් හිසකැක්කමක් හෝ යම් දුක දුක් වේදනාවක් දැන් විටද මම දැන් එසේ මෙනෙහි කිරීමට පුරුදු වී සිටිමි. මාගේ එම ක්‍රියාව ගැන ඔබ වහන්සේ දෙන පිළිතුර ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට ත්‍රිවිධාත්මයේ සරණයි. මේව කරන නිසා Tamanට නැවත නැවතත් සතිය පිහිටවීමට අවදි ගතියට එළඹ සිටීමට උදව් වෙනවනේ මේක පාවිච්චි කරන්න. හැබැයි මේක නෙවෙයි 100%ක් හරි උත්තරේ. නමුත් සමහරෙකුට ඒ මෙනේ කරන ඒ විදිහට මෙනේ කරන නිසාම මේ වේදනාවක් තරහ වෙලා කෑකොසම් ගහලා බෙහෙත් බොනවා වෙනුවට භාවනාවට හරව ගන්න පුළුවන් ගතියක් එනවා. සතිය පිහිටවන්න එළඹ සිටින්න හේතු වෙනවා. එහෙම වෙනවනම් මේක කරන්න. නමුත් මේක කරලා හරියන්නේ නැති වෙලාවකුත් එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපි ඒ පසුබිමේදී උත්තරයක් හොයමු. මේ වෙලාවේදී බලන්න මෙහෙම කරනකොට Tamanට සත්‍ය පිළිබඳව නැවත නැවත මතක් කරනවනේ මේක වටිනා ක්‍රමයක් කියලා කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී කයේ පහළ කොටසට එනම් දෙපා වලට පමණක් මද සතිය පිහිටුවේ යුත්තේ පමණක්මද සතිය පිහිටුවේ යුත්තේ එසේ සතිය පිහිටුවද්දී බොහෝ විට දෙයස් දෙපා දෙසට යොමු වේ. මෙසේ නොයීම ඉදිරිය දෙස බැලීමට අවධානය යොමු කළ යුතු යුතුයි නේද? ඔබ වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තිරුවන් සරණයි. එච්චර පැහැදිලි නෑ ප්‍රශ්නේ. ඉදිරිපත් වෙලා තියෙන ස්වරූපයේ ඉස්ලාම Tamanට තේරෙනවා නම් ඊයේ හෙට අනුන් ගැන අතන මෙතන තිබුණ හිත කයට ආවයි කියලා සක්මනේදී ඒක ලොකුම ජයග්‍රහණයක්. ඉස්ලාම ඒක වගට බලා ගන්න වග බලා ගන්න ඒක හරියට පීනන්න ඉස්සලා වතුරට බහින්න එපායි. වත් ගන්න ඉස්සලා අත හොදා ගන්න එපායි. ඉතින් ඉස්ලාම කයට ආවන ඒ හොඳටම ඇති. ඊට පස්සේ ඒ කයට ගත්ත හිත වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන තැනට හිතේ දවීම තමයි මානසිකාරය යොදවනවා, ඒකාග්‍ර කරනවා, සමාහිත කරනවා කියලා කියන්නේ. නිසා පළවෙනි පියවර සාර්ථක නම් පළවෙනි පියවර තමයි විශ්වාසන ඊ ගාවට බලන්න සක්මන් කරනකොට වැඩි ක්‍රියා ක්‍රියාකාරීතන ක්‍රියාශක්තිය තියෙන තැනට හිතවදා. ඉතින් සක්මන් කරන සාමාන්‍ය ක්‍රියාශක්තිය තියෙන්නේ යටිකයි. ආනපන කළ වාඩි වෙලා ඉන්නකොට ක්‍රියාශක්තිය තියෙන උඩුකයි. ඒ යන බානට ආනපන පරියංක භාවනාව සහ සක්මන් භාවනාව අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒකට ක්‍රියාශක්තිය තියෙන තැනයි අපි හිත යොදන්නේ. ඊට පස්සේ ක්‍රියාශක්තිය යටිකය කිව්වහම යටිකයට යනකොට පය බල පයෙන් ඇහෙන් එක බලන්න ඕනයි කියලා කියනවනම් එතකොට ඒ කියන්නේ සතියේ නෙවෙයි බලන්නේ ඇහි. ඒ නිසා කියනවා Taman බම්බයක් විතර ඉස්සරහින් බිය දණ්ඩක් විතර ඉස්සරහින් බලන්න කියලා කකුල් දෙක දිහා බලන්න එපයි කියලා කකුල් දෙක දිහා බැලුවොත් නොබෝ වෙලාවකින් පිටිකොන්දේ බෙල්ල පිටිපස්සේ වේදනාවක් එනවා. ඒක නොවියම පිටස කෙලින් ඉස්සරහට බලන්නත් එපා කකුල් දෙක දිහා බලන්නත් එපා පිය දණ්ඩක් විතර ඉස්සරහින් බලන්න. ඒ විදිහට සතිය පිහිටන පිහිටන වෙලාවට පිහිටන පිහිටන ආකාරයට ඒක ඒකාග්‍ර වෙන විදිහට ඒක ඒකෝදි භාවයට එන විදිහට එතන එතන උපක්‍රම කරනවා මිසක්කා මේ දේ මෙහෙම කළ යුතුයි කියලා පොදු විවස්ථා පද්ධතියක් හදන්න අමාරුයි. ඒ නිසා අපි ඇත්තටම එතන එතන කමටහන් සුද්ධ කරන්නේ ඒ යෝගාවචරයට වැටෙන විදිහට පොඩි තල්ලුවක් දෙන එක තමයි. එහෙම නැතු ඔක්කොටම පොදු එක කමටහන් සුද්ධ කිරීමක් එහෙම නැත්නම් එක ක්‍රමයක් නැහැ. ඒ නිසා මෙතන බලනකොට දැනට කයෙහි හිත පීටලා තියෙනවා වගේ එහෙමනම් ඒ සතුට පිටින් වඩාත්ම ක්‍රියාත්මක ක්‍රියාශක්තිය තියෙන තැනට ක්‍රමයෙන් හිත යොදන්න ඇහෙන් බැලීම නෙවෙයි සතියෙන් බැලීමයි මෙතන අදහස් වෙන්නේ. ස්වාමින් වහන්සේ සමාධිමත් සිතක ස්වභාවය පැහැදිලි කර දෙනෙමින් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක නිසා තමයි දැනට තියෙන අසමාහිත හිතේ වග මට කිව්වොත් එනේ මේ නිසා මට සත්‍ය පිටවන්න බෑ කියලා ඒ අනුව නම් මට කියතයි සමාහිතම හිත මෙහෙමයි කියලා. එතකොට සමාහිත හිතක් අත්දකම නැති කෙනෙකුට සමාහිත හිත මෙහෙමයි කියලා පෙන්වන්න හදනවා කියන්නේ තමන් කවදාකවත් කාපු නැති පළතුරක් විස්තර කරලා දෙන්න හදනවා. ඒ මොකෙන් විස්තර කරන්නේ? ඒතුගේ දැයෝ කාපු පළතුර මේකද ආයෙක නෙවෙයි. මේක නෑ ඒකත් නෙවෙයි. නෑ ඒක නෙවෙයි. ඒකත් නෙවෙයි කියයි. කවදාකවත් මේ පළතුරේ රස දෙන්න බෑනේ. ඒක නිසා දැනට තමන් අත්දකින්න යම් අසමාහිත හිතක්, යම් වික්ෂිප්ත හිතක්, යම් විසිරිච්ච හිතක් ඒකේ ස්වභාවය මට කිව්වොත් මගේ තියෙන දැනුම මට සමාහට යෝජනාවක් ගේන්න පුළුවන්. ආ ඒක නම් මේක කරන්න කියලා. ඒ වෙනතු අසමාහිත හිතක් කියන එක අන්තිතුම නැති එකක්. මම කොහොම අත්විඳවන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක් නෑ. මේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ප්‍රායෝගික වෙමු. දැනට සතිය පිහිටවනකොට Taman ඒ සතියට බාධා කරන්නේ මොකද්ද කියලා බලන්න. හිතවිලිද වේදනාවද ශබ්දද අනේ ඒ දේ අඳුරගෙන කියනවනම් අහගෙන ඉන්න කෙනාට ටිකක් බෙදා හදා ගන්න පුළුවන් ඒ දැනුව නැත්තම් ඔය අපි හිතාන ඉන්න චිත්ත රූපෙට තවත් අවුලක් දැම්මයි කියලා මොකක්වත් වෙන්නේ ඒ වෙන්නේ තියෙන අවුලට තව අවුලක් එකතු වෙන එක විතරයි. ඒ නිසා මේ ප්‍රශ්න කරු දැනටමත් භාවනා කරපු කෙනෙක් නම් මූලික උපදේශ පිළිපදපු කෙනෙක් නම් දැනට කරගෙන යන භාවනාවට බාධාවක් එන්නේ කොහොමද? බාධා වෙන්නේ මොකද්ද කියන එක කපාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ඔබ වහන්සේගේ උපදේශ පරිදිම මා සක්මන් භාවනාව කළෙමි. වම දකුණ මාරු කරන විට පැත්තකට යන ගතියක්ද දැනිනි. මෙසේ ටික වේලාවක් යන විට මාගේ දෙපා රෝබෝ යන්ත්‍රයක්සේ මාරු වෙන හැටි දුටිමි. උඩ සක්මන් මළුවේ සිට ශාලාවට පැමිණ පරයන්කෙන් භාවනා කරන්න උත්සාහ කරන විට පුදුමාකාර නිදි මතක් දැනින. ඊට පසු බෙල්ල දෙපස උරහිස් දෙකේ තද වේදනාවක්ද දැනින. ඒත් මා හුස්ම තද කර අල්ලාගෙන සිට තද වීර්යයක්ද ගතිමි. ඊට පසු දානශාලාවට ගොස් දානේ බඩට වැටෙන විට බඩ රිදෙන්නට පටන් ගත්තා. පසුව එය නැති වී ගියා. හිත විසිර යන ගතිය තව තාමත් පවතී. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මගේ බඩේ ගැක්කම ඔබ වහන්සේට සෝපත් වේවා කියලා. අල්ලපගෙතනම ගහින් වැටලා තුවාල වුණා ඔබටත් එසේම වේවා කියලා. මේක ඉතින් මට උත්තරයක් දෙන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මගේ වැඩ එකක්ම ඔබ වහන්සේට සුවවත් වේවා. ඉතින් මම අහලා සාදු කියලා කියනවා. කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා අහන්න. එහෙ නැත්නම් මාම ගයින් ගන්න අසනීපයි අම්මටත් එසේම වේවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මා පුරුදු වී සිටින්නේ පිම්බීම හැකිලිම භාවනා ක්‍රමයයි. මෙම භාවනාව විදර්ශනා ක්‍රමයක් බව ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලින් මට වැටහි තිබේ. සමත භාවනා ක්‍රමයක් පටන් සමාවෙන්න සමත භාවනා ක්‍රමයක් ප්‍රගුණ නොකර එකවරම විදර්ශනා භාවනාවෙන් පටන් ගැනීම මගේ භාවනාවේ දියුණුවට බාධාවක් දැයි අප කෙරෙහි කරුණාවෙන් පහදා දෙන්න. එසේ බාධාවක් නම් නැවත සමත භාවනාවෙන් පටන්ගෙන පසුව විදර්ශනා භාවනා ක්‍රමයට යාම සුදුසුදයි කරුණාකර පහදා දෙන්න. මේ මේ ප්‍රශ්න කරුටම උත්තරේ හොයාගන්න පුළුවන්. පිම්බිම හැකිලීමට හිත හිටිනවනම් අදට වැඩිය හෙත හිටිනවා නම් පහන අල්ලලා තියෙන්නේ. ඒ වෙනා ඒක දිගේම යන්න. එතකොට සමත භාවනා විපස්සනා භාවනා කතාවක් ඕනේ නැහැ. පිම්බීම හැකිලිම වෙනදට වඩා යාළු වෙනවනම්, ආද වෙනවනම්, සමීපෝ පේනවනම්, උච්චන්න වාසන්නෝ පේනවනම් ඔය මොනම මතිමතාන්තරවලක් දෙන්න එපා. මේ වැලය නැටට මැත ගහගෙන යන්න. මේක සමතද මේක විපස්සනාද අරක ඉස්සර ගන්නවද මේක ඉස්සර ගන්න කියලා කියන්නේ අර භාවනා වැඩෙන එකට ගිනි වතුරක් කරනවා වගේ වැඩක්. ඒක නිසා තමන් බලන්න මේ පිම්බි මෑකිනේ භාවනාවත් එක්ක යන ගමන් එන්නේ එන්නේ ඒක සතිය පිටවන්න උදව් කරනවද? එහෙම නැත්නම් ඒක නොපෙනී නොදෙනී කරදරයක් බවට පත් වෙනවද කියන එකෙන් තමයි තොරතුරු ගන්න තියෙන්නේ. ඒ නිසා මම කැමැති දැනගන්න මේ භාවනාව පිම්බි මෑකිරීම හුරු වෙන එකක්ද? හාද වෙන එකක්ද? කිට්ටු වෙන එකක්ද? එහෙම නැත්නම් තමයි කරදරකාරී විදියට කාලේනාස්ති වීමක්ද කියලා කියනවනම් මට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාකච්ඡාවක් කරන්න මට බෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝගාවචරයන් වශයෙන් මෙම දිනයන් තුල නින්දට යෑමේදී සතිය පැවැත්විය යුතු ආකාරය පැහැදිලි කර දෙන්න. සතිමත් වීම නින්දට බාධාවක් ඇති කරයිද? පුළුවන් නම් නිදා ගන්න තුවිතර ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි වස් කාලේ හුඟක් වෙලාට කරන්න කියන්නේ. අපිට ඒ කියන්නේ මේ අපි හම්බෙන්න අවුරුදු 100ක ජීවිතයක් අපි අවුරුදු 50ක්ම කරන්න බුදිනේ. පැය 12ක් විතර බුදිනවා. ඉතින් දීර්ඝායුෂයයි කිව්වත් අපි නිදා ගන්න තමයි කාලය ගන්න. ඒක පුත්‍රචානන්සේ දකින්නේ ක්ෂණ සම්පත්‍ය පන්න හැරීම. ඒ නිසා පුත්‍රචානන්සේ දවසකට පැය 18කට වැඩිය මහජන සේවයේ යෙදුණා. පැය දෙකක් දිව්‍යන් බ්‍රහ්මයන් ගත කරා. පැය 10 ඉඳලා උදේ පාන්දර දෙක වෙනකම් විතර හැඳක හරහ වැටෙන ගතියක් තිබුණා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ප්‍රබුද්ධ කරන්න හදන්නේ. නිසා නමුත් අපිට එක සැරම ඊගේවල වල කටයුතු කරමින් ඇවිල්ලා ඉඳලා ඒ තරමට යන්න බෑ. ඒක නිසා සැකෙන් තමයි ප්‍රශ්න ඉදිරියට තියෙන්නේ නිදා ගැනීම බාධාවක් කියලා. ඒ නිසා නිදා ගැනීමට පෝෂණය වෙන විදිහට පොහොර වැටෙන විදිහට කටයුතු කරන්න එපා. නිින්ද යන වෙලාවෙදිත් ආනපානට හිත දාන්න. මම නිදාගෙන ඉන්න ඉරියව්ව භාවනකට හොඳ නැහැ කියලා හිතන්නේ නැතුව නිදාගෙන ඇඟ යානේ සතප්පවලා ඒත් පුළුවන් ද බලන්න ආනපානට දාන්න. නැත්නම් ඉඳගෙන ඉන්න නිදා සෝරි ඉඳාගෙන ඉන්න ඉරියව්වට හිත දාගෙන ඉන්න බලන්න. එතකොට නිින්දට යන්නේ සතියෙන්. එතකොට නපුරු හිත පේන්නෙත් නැහැ. සුවසේ අවදි වෙන්නත් පුළුවන්. භාවනාවට යන වෙලාව නාස්තියක් කියලා හිතන්න එපා. නපුරු වෙලාවක් කියන්නේ නැතුව භාවනා නිින්දට යන වෙලාව. නිින්දට යන වෙලාවත් භාවනා වෙලාවක් කියලා හිතන කටයුතු කරන්න. එතකොට Tamanටම තේරෙයි ඒකේ ආනිසංස. වන්දනාට දැන් කිව්වා වගේම මයික් එක ඕන් කරගන්න ඕනේ. ස්විච් එක ඉස්සරහට දෙසරත් අල්ලු කරන්න. කට්ටු කරන්න බෑනේ. ආ ලං කරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ තවත් ලං කරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් කිව්ව විදිහට මට තියෙන්නේ ඒ ගැටලුව ගැටලුවමයි නිින්දේ තවත් ලං කරලා කතා කරන්න ඕනේ. ඒ ගැටලුවමයි මටත් තියෙන්නේ නිින්දෑම හුඟක් අඩුයි භාවනාවේදීම වැඩි. එතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් කිව්ව විදිහට නිින්ද ඇඳේ හාන්සි වෙලා ආනාපාන සතිය පිහිටෙව්වට කමක් නැහැ කියන එකද ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒක තමයි මගෙන් කියුනේ දැන්. ඔව්. එතකොට ඒකේ කිසි වැරැද්දක් වෙන්නේ නැද්ද අපට? නෑ නැදත් ඉතින් ආනාපානෙන්නේ තියෙනවනේ නේ. එහෙමයි. අනිත් දවස්වල ආනාපානෙ අයින් කරලා පුතිය ගත්තේ නෑනේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ අමාරක් කියනවනේ හොඳ නැහැ කියලා. නෑ ඒක හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආනාපානය කරන එක හොඳයිද නැද්ද කියන එක නම් භයානක ප්‍රශ්නයක්. හොඳයි ඒක මම ආසයි ඒක පුළුවන් නම් දෙකටම කරන්න යන්න. දෙක ආනාපානට සතිය පිහිටවන්න පුළුවන්ද කියන එක විතරයි දැන් ප්‍රශ්නේ. එතකොට අපිට සතිය බුදුරජාණන්සේ දේශනා කළේ සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. සතිය මහණෙනි හැම තැනදීම අපේක්ෂා කළ යුතු දෙයක්. ඉතින් ඒ නිසා තියෙනක හොඳයි නැතුවට වැඩි. ඉතින් ඒක නිසා ඒවා නොදන්නේ ඇත්තෝ මේක දිගපල්ල දන්නේ නැති ඇත්තෝ මේ එක එක එක එක නීති දාන. නමුත් ඕන සෙල්ලක්කාරකමර කියදාගේ ඉන්න ඕනම ඉරියව්වක මොන අඩුගානේ හොරගමක් කරනකොට හෝ සතෙක් මරනකොට හෝ කාමීත්‍යාචාරය කරනකොට හෝ සතිය පිහිටවන්න පුළුවන් නම් ඒ මනුස්සයා ඒක ආයෙ කරන්නේ නැහැ. සතියෙන් නැතුව මත් වෙලා ගිරුවොත් විතරයි මේක නැවත නැවත කරන්න පුළුවන්. ඒ වගේ අකුසල කර්මයක් කරනකොට සතිය පිහිටවන්න ඕනේ නා. මධ්‍යස්ථ දෙයක් හෝ මල පූජා කරනකොට දානයක් දෙනකොට සතිය පිහිටවයි කියලා අජීර්ණටි හිටියද? අරියාදුට හිටියද? ඒක නිසා මේ අහ ප්‍රශ්නේ හරි වටිනවා. මොකද එතකොට අපිට නිර්වුල් කරගන්න පුළුවන්. මේකට අපි ඉඳ ගන්නකොට ආධුනිකයට ඉඳගෙන ඉන්න ඉරියව්ව සක්මන් ඉරියව්ව සාකච්ඡා කරාට මුළු භාවනාවම හිටගෙන ඉන්න ඉරියව්වේ නිදාගෙන ඉරියව්ව ඔක්කොම කෙරෙන්න ඕන. අරව අපි අතිරේක ලාභ වලට ගන්න. ඒ නිසා අපි මේ වගේ තැන්වලදී මේ පුංචි කරුණු පිරිසුදු කරගත්තාම ඍජු කරගත්තාම මුළු ජීවිතේෙම අපිට ලොකු අතිරේක ලාභයක් ලැබෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සංස්කාර පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය එක් බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවේදී අපි ධර්ම දේශනාවකුත් යනවනේ දවසකට පැය ගාන විතර ඒක ඒ ප්‍රශ්න වෙන් කරලා තියාගන්න මම ඒකට ධර්ම දේශනාව සම්බන්ධ කරන්න මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ තමන් කරගෙන යන වැඩ පිළිවෙලට තියෙන අවශ්‍යතාවය ප්‍රශ්නයක් විතරයි එහෙම නැතුව මූල ධර්ම ඔක්කොම නෙවෙයි ධර්ම දේශනාවත් මම අංග සම්පූර්ණ එක සාකච්ඡා කරයිද නැත්ද දන්නේ නමුත් මේ කරපු යෝජනාව මම කරු කරනවා. එහෙම නැත්නම් වෙන කාට හරි තියෙනවනම් මේ ධර්මදේශනාදී මෙන්න මේ සාකච්ඡාව කෙරුවොත් හොඳයි මේ මාතෘකාව ගත්තොත් හොඳයි කියලා මින් ඉදිරියට එහෙම වෙනකොට රිට්‍රීට් එකට යෝජනා කරන්න. එතකොට මට ලේසි ඒ ඒ අදාළ පිරිසගේ ඉල්ලීම අනුවම යන්න. එහෙම නැත්නම් ඉතින් මම මොකක් හරි මාතෘකාවක් තෝරගන්න. අනිකිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ආනාපාන සති භාවනාවේදී සති නිමිත්ත ලෙස හුස්ම රැල්ල වදින ස්ථානයේ සිහිය පිටවා ගැනීම ගැන සැලකීමේදී සමහර විට හුස්ම රැල්ල ඊටා සියුම්ව දැනීම නිසා සතිය පිටවා ගැනීම පිළිබඳ ගැටලුවක් ඇතිවේ. එවිට හිතාමතා හුස්ම පිට කර එම ගැටෙන ස්ථානයේ දැන ගැනීම සුදුසුද? කරුණාකර පැහැදිලි කර දෙන්න. මේක සාමාන්‍ය ඕන කෙනෙකුට වෙන අත්තරක් දක්ුඟ දෙනෙක් මේක ප්‍රශ්නයක් කියලා හිතන්නෙත් නෑ මේ විදිහට ලියන්නෙත් නෑ නමුත් පැහැදිලිවම මතක තියාගන්න ඕනේ අපි කීයතකින් ලී කැලක් ඉරනකොට අපි ඒක ඉස්සලා ඉරක් ගහ ගන්නවා ඊට පස්සේ ඉර දිගේ ඉරාගෙන යනවා ඉතින් අපි හිතමු අතරමැදනක පැන්තල් ඉර වැදුනේ නැහැ කියලා ඉර තියෙනවා ඊට පස්සේ වැදුන්නේ ඊට පස්සේ අපිට දිගටම පුළුවන් කීයත අකුරු මිනිස්සෙකුට නම් ඉර වැදිලා නැති හරිය දිගටම ඉරාගෙන යන්න ඒ වගේ සමාජයට අපි ආනපන දිගේ යනකොට ආනපන සියුම් වෙනවා ඉතින් ඉරන්න දන්නේ නැති මිනිසෙක් නම් විදහාට ගියට පැත්තක තියලා ඉර ගහගෙන ආයෙ ඉරනවා. කීයට හුරු මිනිසෙක් නම් ඉර නැතුණට කමන්නේ ආපු ඉර දිගේම යන්න පුළුවන්. ඒ නිසා ආනපන සිව් වුණාට පස්සේ ඉර ඉර දිගේ ඉරාගෙන ගිය මිනිසෙ ඉර නැති වුණත් ඉරිල ලිය දෙකට කැපිලා කරගෙන යනවා වගේ ඉස්සෙල්ලා ආනාපානෙ දැනි දැනි සතිය පැවැත්වුවා දැන් ආනාපානෙ මධ්‍ය සිවුම් වෙදි සතිය පවත්වනවා තා ටිකින් අතිසූක්ෂම වෙදි සතිය පවත්වනවා කියලා අන්න එහෙම එමෙම ආනපනේ සූක්ෂම භාවයටපත් වෙච්ච පවත්තන සතිය ගොරෝසු වෙලාවේ පවත්තන සතියට වැඩිය උතුම්. එනිසා මේක ආනපනේ බුදුරජාණන් අපිට දීලා තියෙන අභ්‍යාසයක්. පටන් ගන්නකොට ගොරෝසු ඊගාට මැදත් අන්තිමට ඉතාම සියුම් තැනට යනවා. ඒත් වෙන වෙන දේවල් කරන්නේ නැතුව ඇද්ද කරින් නැතුව හයියෙන් උස්ම ගන්නේ නැතුව නින්දට වට ගන්න නැතුව සැක උපදව ගන්න නැතුව ඒතියෙදි දිගට අරගෙන යන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක්. හොඳයි අපි පැයක පමණ කාලයක් අරගෙන තියෙන ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්නවත් સમાප්තිය කියලා ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. ඉතින් වෙන විශේෂයෙන් කියන දෙයක් නැත්නම් අපි මෙතනින් අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව સમાප්ත කරනවා. පැයක සක්මන කරපස්සේ අපි තුනට මෙතන රැස් වෙනවා නැවතත් සාමූහික භාවනාවකට. වෙන කාටට ප්‍රශ්න තියෙනවා නම් විතරක් බලාපොරොත්තු වෙනවා අත උසන්න නැත්නම් අපි මේක පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව බව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.